අද පෙරවරු 8:05 විනාඩි 2යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසන අනුබද්ධිත නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රම වාසී පූජපාද වැවල සෝමධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ 2011 වසරේ වෙසක් මාස පුර 15ක් පොහොය දිනට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළ ගැසෙමු. අද ධර්ම දේශනාවේ දායකත්වය රැගෙන ඇත්තේ පිළියන්දල හොන්නන්තර හොරණපාර චන්ද්‍රා මාලිනී විජේලතා ඇතුළු දූ දරුවන් කැලණිය වරාගොඩ එස් හේවා විතාරණ සමග ස්වර්ණලතා දහනායක සමග දූ දරුවන් සුල්තානාගොඩ වඩිගවත්ත සුදුකඩේ හාමිනේ උඩුගම්පල වතමුල්ල පద్මා දොළම්මුල්ල මහත්මිය කඳුබොඩ දෙල්ගොඩ රන්මල් හාමි මහත්මිය සමග ඇතුල් කෝට්ටේ චිත්‍රලාල් සමග ගොතටුව නීල් විජේ ගුණවර්ධන යන මහතුන් පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 අමත ద్వාරං ආහච්ච තිට්ඨති ඉතිපි තීති ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ පින්වත් සියලුම දෙනා බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට සදා සැනසෙල්ල උදා කර දෙන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය තේරුම් ගැනීමේ වාසනාව ලැබෙන්නේ අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබෙන්නේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි තුල විශ්වාසයක් ගොඩනගා ගත්තොත් විතරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳ අපි යම් විශ්වාසයක් අපි තුල ගොඩනගා ගත්තේ නැත්නම් පින්වතුනි අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කරගැනීමේ ඒ වාග්ය වාසනාව අපේ අතින් ගිලිහිලා යනවා. ඒ නිසා පළවෙනිම කාරණය තමයි ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳව විශ්වාසයක් පැහැදීමක් අපි තුල ඇති කර ගැනීම. පින්වතුනි අපි තුල මේ විශ්වාසයේ පැහැදීම තියෙනවා. ලංකාවේ ජීවත් වෙන සිංහල බෞද්ධ පිරිස බොහොම ශ්‍රද්ධාවක් ගෞරවයක් Taman තුල දරාගෙන ඒ බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරනවා. ඒ වගේම මේ ස්වාමින් වහන්සේලාට උපස්ථාන ආදී කරනවා. දන්පැන් පූජා කරනවා. ඒ වගේම සෑම පුරපසළොස්වක් පොයේ දවසකට සිල් සමාදන් වෙනවා. මේ විදිහට තමන්ගේ ජීවිතේ නොයෙකුත් ආකාරයෙන් පින්දහම් සිද්ධ කරන්න කැප වෙලා ඉන්නවා. මේ කැපකිරීම තුළ අපිට පින රැස් වෙනවා. නමුත් අපි යම් කාරණාවක් මේ පිළිබඳව විමසා බලන්න ඕන. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මයේ දේශනා කළාට පස්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවන් පාලා අවුරුදු 2500 54ක් වෙනවා මේ ලබන වෙසක් පුර පසළොස්වක් පොහොය දවසට. මේ කාල සීමාව තුළ පින්වතුනි මේ ධර්මය ඒ පිරිසිදු ආකාරයෙන්ම පැවතිලා ආවේ අවුරුදු 1000ක් වගේ ඉතා සුළු කාලයක් පමණයි. ඉන් පස්සේ මේ ධර්මයේ නාමයෙන් නොයෙකුත් මතවාද නොයෙකුත් අධර්ම කාරණා මේකට එකතු වුණා. ඒවත් එක්ක දැන් මේ බුද්ධ ශාසනය ගැන කතා කරනකොට නොයෙකුත් බෞද්ධ සම්ප්‍රදායන් අපි තුලට එකතු වෙලා තියෙනවා. ඒ නිසා ගොඩ දෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළ මේ ශ්‍රී සද්ධර්මය හරියාකාරව තේරුම් අරගෙන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් නිවන් මඟ දියුණු පමුණු කරගන්නට ගොඩ දෙනෙකුට අවස්ථාව මග ඇරලා ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ජීවත් වෙන සිංහල ඇත්තෝ බෞද්ධ පිරිස මේ ඇත්තන්ගෙන් මේ තමන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන ඇහුවොත් ගොඩ දෙනෙකුට ඒ බුදුරජාණන් වහන්සේ පිළිබඳ හරියාකාර අවබෝධයක් නැහැ. නමුත් උදේ සවස පන්සල් යනවා, දම්පැන් පූජා කරනවා, ඒ වගේම වැඩසටහන් වලට සහබන්ධ සහසම්බන්ධ වෙලා සීලාදී ගුණධර්ම දියුණු කරන්න උත්සාහවත් වෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් පින්දහම් සිද්ධ කරන්න උත්සාහවත් වෙනවා. නමුත් ඒ අපේ සිංහල බෞද්ධ කියන පිරිස මේ කාලය තුල ජීවත් වෙන මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ ගොඩ දෙනෙකුට තමන් තුල ඇතිවුණු තීරුම් ගැනීමක් නිසා නොවේ. තමන් තුල ඇතිවෙච්ච අවබෝධයක් නිසා නොවේ. සමහරුන්ට මේ අවස්ථාව ලැබුණේ තමන්ගේ දෙමව්පියන් බෞද්ධ වෙච්ච නිසා. තමන් පැවතෙන්නේ බෞද්ධ પરම්පරාවකින් නිසා මේ කාලේ ජීවත් වෙන ගොඩ දෙනෙකුට ඒ ආభాසය ලැබිච්ච නිසා ඒ ඇත්තු දම්පැන් පූජා කරනවා. ඒ වගේම උදේ සවස පන්සලට යනවා එනවා. පින්කම් නොඑක ආකාරයෙන් සිද්ධ කරනවා. මේ දේවල් පුරුදු වෙලා තියෙනවා. මේ වගේ කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි බුදුරජාණන් වහන්සේව සරණ ගියේ කියලා ගොඩ දෙනෙකුට ඒ සඳහා දෙන්න පිළිතුරක් නෑ. ගොඩ දෙනෙක් දෙන පිළිතුර තමයි අපිට ඉතින් පුංචි කාලේ ඉඳන් ආපු හුරුව නිසා අපි මේ දේවල් කරනවා කියන එක. මේ වගේ පදනමක් නැති පිළිතුරු තමයි ගොඩ දෙනෙක්ගෙන් ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඕකට කියනවා වචනයක්. ඒකට තමයි කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. ඔය තුලත් යම් පැහැදීමක් තියෙනවා. මම මේ දේවල් කියලා දෙන්නේ සිල් දනාටම තේරුම් ගන්නට. ඔය තුලත් යම් පැහැදීමක් තියෙනවා. ඒකයි දම්පැන් පූජා කරන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට වන්දනමාන කරන්නේ. ඒකයි ස්වාමින් වහන්සේලාට වන්දනමාන කරන්නේ. ඒකයි නොයෙකුත් ආකාරයෙන් පින්කම් සිද්ධ කරන්න පෙළඹිලා තියෙන්නේ. ඒ තුලත් යම් පැහැදීමක් තියෙනවා. හැබැයි ওই පැහැදීම අමූලිකා. ඒ කියන්නේ පැහැදීමට මුලක් නැහැ. ඒ පැහැදීමට පදනමක් නැහැ. බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා ඔය පැහැදීම හරියට කොයි වගේද මඩේ හිටෝ පින්නක් වගේ. කොයි වගේද මඩේ හිටෝ පින්නක් වගේ කියන මේ පැහැදීම. ඒ බඩේ හිටවපු ඉන්නේ ස්වභාවය තමයි මොකද්ද? සුළඟ හමන හමන අතට මේ මඩේ හිටවපු ඉන්න වැනින්න පටන් ගන්නවා. මේ මඩේ හිටවපු ඉන්නට හයියහත්යක් නැහැ. සුළඟ හමන්නේ කොයි යතින්ද මේ මඩේ හිටවපු ඉන්න වැනින්න පටන් ගන්නවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ අමෝලිකා ශ්‍රද්ධාව තුල ඉන්න පිරිස. දම්පැන් පූජා කළාට නිතර දෙවියන්ගේ පන්සලට ආවා ගියාට ස්වාමින් වහන්සේලා බැහැ දැකලා වන්දනමාන කළාට නොඑක ආකාරයෙන් පින්කම් කළාට මේ ඇත්තන්ට බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න මුලක් නෑ පදනමක් නෑ ඒ නිසා එයත් ওই ආකාරයේ චාරිත්‍රානුකූල ඒ දේවල් සිද්ධ කළාට ඒ බුදුජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ඉදිරි ගමනක් ඒ ඇත්තන්ට පිහිටන්නේ නෑ කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා මාගේ නිවන් මඟ වැඩෙන්නේ නෑ කියන ඒ කෙනාට ඉතින් බුදුරජාන් වහන්සේ මේ අමූලිකා ශ්‍රද්ධාව ප්‍රශංසා කළේ නෑ. මේ ජීවිතය ගත කරන අපි ඇත්තම කොත් වාසනාවන්ත වෙන්න වාසනාවන්තයි සතුටු වෙන්නට ඕන අපිට උපතින්ම පෙර කරපු යම් පිනක විපාකයක් නිසා ඒ බුදුරජාණන් වහන්සේව සරණ ගිය ඒ වගේ પરම්පරාවක උප්පත්ති ලැබන්න ලැබුණා. හැබැයි අපිත් මේ විදිහටම අපේ ජීවිතය ගත කළයි කියලා අපිට පළක් වෙන්නේ නැහැ. එහෙනම් අපි උත්සාහවත් වෙන්නට ඕන මේ බුද්ධ ශාසනය තුල යම් ප්‍රයෝජනයක් ලබන්න නම් මේ බුද්ධ ශාසනයෙන් යම්කිසි අපේ ජීවිතය තුල යහපතක් සිද්ධ කරගන්න නම් රැකවරණයක් සලසා ගන්න නම් අපි අර අමූලිකා ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා අපි එන්නට ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු ශ්‍රද්ධාවට ඒ තමයි ආකාරවතී ශ්‍රද්ධාව ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව ඒ කියන්නේ පදනමක් සහිතයි මුලක් තියෙනවා පහදින්න හේතුවක් තියෙනවා ඒ කෙනා යම් කෙනෙක් මේ ආකාරවති ශ්‍රද්ධාවට පැමිණියොත් ඒ කෙනාගෙන් අහනවා ඇයි ඔබ බුදුරජාණන් වහන්සේව සරණ ගියේ එතකොට මෙයා දෙන උත්තරේ තමයි මෙයා දෙන උත්තරේ තමයි මම බුදුරජාණන් වහන්සේව සරණ ගියේ අවබෝධයෙන්මයි මම බුදුරජාණන් වහන්සේව සරණ ගියේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහන් වනසේක අන්න ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මෙන්න මේ ගුණයන්ගෙන් සෝභාමත්වයි වැඩ හිටියේ අන්නේ සාස්ෘන් වහන්සේවයි මම සරණ යන්නේ කියලා මෙයාට පහදින්න මුලක් තියෙනවා දැන් අමූලිකා ශ්‍රද්ධාව තුල ඉන්න කෙනෙක්ගේ ගැහුවොත් ඇයි බුදුන් වහන්සේට පැහැදුණී කියලා එයාට දෙන්න උත්තරයක් පිළිතුරක් නැහැ එයා කියයි මගේ අම්මා තාත්තා බෞද්ධ වෙච්ච නිසා මම බෞද්ධ වුණා. මට පරම්පරාවේ ලැබිච්ච ලැබුණු දායාදයක් නිසා මම බෞද්ධ වුණේ කියලා. ඒ පැහැදීම කරුණු සහිතව ඕනෑම කෙනෙකුට ඒ පැහැදීමට ගරහන්න පුළුවන්. උපතින් ක්‍රිස්තියානි මිනිස්සෙක් වුණත් කියන්නේ ওই ටික. උපතින් වෙන ආගමක් අදහන ඕන මිනිස්සෙක් කියන්නේ ওই ටික. වෙන මතවාදයක් අදහන ඕන මිනිස්සෙක් කියන්නේ ওই ටික උපතින්. අන්නේ වගේ අපිත් ඔය උත්තරේම දුන්නොත් බුදුරජාණන් වහන්සේටත් අපිටත් කරුණු සහිතව ඕන කෙනෙකුට ගරහන්න පුළුවන්. නමුත් අපි ආකාරවතී ශ්‍රද්ධාවට ආපු කෙනා අර දෙන උත්තරය. ඒ බුදුරජාන් වහන්සේ ගුණ දැනගෙන අවබෝධයෙන්ම සරණ යාම තුල මේ දෙන උත්තරය මේ ලෝකේ කිසිම කෙනෙකුට කරුණු සහිතව ගරහන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇයි හේතුව? මේ ගුණයන්ගෙන් යුක්තව මේ ලෝකේ වැඩ හිටපු එකම ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපි සරණ ගිය ඒ සිද්ධාර්ථ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ සරණ යෑම පින්වතුනි මේ පැහැදීමටපත් වීම මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. බුදුජාන් වහන්සේ මේ ආකාරවතී ශ්‍රද්ධාවට ලස්සන උපමාවක් දේශනා කරනවා. මේ ආකාරවතී ශ්‍රද්ධාවටපත් වෙච්ච කෙනා හරියට කොයි වගේද? පොළවේ ගැඹුරට හාරලා පොළවේ හිටවපු ගල් කණුවක් වගේ, ගල් තැඹක් වගේ කියනවා. ඒ ගල් තැඹේ ස්වභාවය මොකද්ද? සතර දිශාවෙන් වේරම්බ වාතය හමනවා. මහා සුළං හමනවා සතර දිශාවෙන්. නමුත් මේ ගල් කණුව සෙලවෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි කියනවා මේ ආකාරවතී ශ්‍රද්ධාවට යම් කෙනෙකුට එන්න පුළුවන් වුණොත් ඒ කෙනා හරියට අර මහා ගල් කැඹ වගේ මොන කරදර මොන බාධක මොන ප්‍රශ්න තමන්ගේ ජීවිතයට ආවත් ඒ කෙනා තමන් සරණ ගියේ ශාස්ත්‍රෝන් වහන්සේව පාවා දෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරපු ශ්‍රද්ධාව උච්චරයි යම් කෙනෙක් මෙන්න මේ ආකාරවතී ශ්‍රද්ධාවට පත් වුනොත් පැමිණියොත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට මාගේ මා දේශනා කොට වදාළ මේ නිවන් මඟ වැඩෙනවා කියලා. එයා නිවන් මඟ තුල දියුණුවටපත් වෙනවා කියලා බුදුජන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ නිසා පින්වතුනි අපි අපේ ජීවිතයේ උත්සාහවත් වෙන්නට ඕන මෙන්න මේ ආකාරවතී ශ්‍රද්ධාව තුල ඒ පදනමක් සහිත මුලක් සහිත මෙන්න මේ ශ්‍රද්ධාව තුලටපත් වෙන්නට ඒ සඳහා තමයි අද අපි මේ පින්වතුන්ට මේ ධර්මයේ කියලා දෙන්නේ. ඒ නිසා ජීවිතයේ ලැබුණු මේ වටිනා අවස්ථාව මගහැර ගන්නට එපා. මේ වටිනා අවස්ථාව Tamange ජීවිතේ මහා මාණික්‍යයක් බවට පත් කරගන්න. මාණික්‍ය පනඳගත්තු කෙනා yes ඒ කෙනාට මහා වටිනාකමක් ලැබෙනවා. අන්න ඒ වගේ පින්වතුනි මේ ලෝකයේ වෙන කිසිම දෙයක් අපේ ජීවිතේ වටිනා ජීවිතයක් බවට පත් කරන්නේ අපේ ජීවිතේ වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ උතුම් ශ්‍රී සද්ධර්මය අනුගමනය කරලා මේ උතුම් තිසරණය තමන්ගේ ජීවිතයේ ආභරණයක් කරගත්තොත් මේ ආභරණය පළඳගත්ත මේ මණික පළඳගත්ත කෙනා මේ ලෝකේ බබලන්න පටන් ගන්නවා මේ ලෝකේ යා දිවිසෙන්න පටන් ගන්නවා මේ ලෝකේ යා සියලු දෙනාට සියලු දෙනාම අපි බබල යන මහා පුරුෂයෙක් බවට පත් වෙනවා අන්න ඒ නිසා පින්වතුනි මේක තමයි අපේ ජීවිතයේ ලැබුණු වටිනාම අවස්ථාව මේ අවස්ථාව කොයි වෙලාවකවත් මගේ අරගන්නට තමන්ගේ ජීවිතේ ඉඩක් තියන්නට එපා. ඉතින් අපි හැමතිස්සෙම අපේ ජීවිතේ කතා කරන දෙයක් තමයි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ වටිනාකම අපි හරියට තේරුම් නොගත්තොත් අපි නිතර අපේ මේ මුවින් පිට කරන මහා කාලකන්ණි වචනයක් තියෙනවා. අපි හිතනවා මේ වචනය සාමාන්‍ය දෙයක් කියලා. නමුත් මතක තියාගන්න අපි හරියට මේ ජීවිතය අවබෝධය තේරුම් ජීවිතය ගැන තේරුම් නොගත්තොත් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පිළිසරණට අපිපත් උනේ නැත්නම් අපි අපේ වචනේ අපේ මේ මුවින් පිට කරන මේ වචනය කොයිතරම් අපේ ජීවිතේට බරපතල වෙන කාරණාවක්ද කියලා සමහර විට ගොඩ දෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි සමාල්ලාවට ගොඩක් වෙලාවට අපි අපේ මේ මුවින් පිට කරන භයානක වචනේ තමයි සමහරලාට කියනවා සමහරු අනේ හෙන ගහයි දන්නේ. මොකද හෙන වැඩියක්. අපි සමහර ශාප කරනවා. ඒක මහා බරපතල වචනයක් කියලා අපි හිතන් ඉන්නේ. නමුත් පින්වතුනි ඕක බරපතල වචනයක් නෙවෙයි මේ ජීවිතේ. යමෙක් කියනවා නම් මම පෘථග්ජනයි කියලා. මම පෘථග්ජන කෙනෙක් නේ කියලා යමෙක් කියනවා නම් මතක තියාගන්න. මට හෙන ගහපන් කියලා කිව්වත් ඒක එච්චර බරපතල නෑ. නමුත් කිව්වොත් මම පෘථග්ජන කෙනෙක් කියලා මතක තියාගන්න මේ ලෝකේ භයානකම తත්වයේ තමයි පෘථග්ජන භාවය. මේ අපිට හෙන ගහලා මැරුණොත් ඒක මේ ජීවිතේට විතරයි. ඒ දුක. නමුත් පෘථග්ජනෙක් හැටියට අපි ජීවත් වෙලා මිය පරලෝ ගියොත් මතක තියාගන්න මේ පෘථග්ජන භාවයේ සිටින තාක් අපිට ගැලවීමක් නැහැ. මේ පෘථග්ජන භාවය අපි ඉන්නවා නම් ඒ පෘථග්ජන භාවය නිසා තමයි අපි සතර පායන්නේ. අපි ඊළඟ ජීවිතේ ප්‍රේතයෙක් වෙලා ඉපදෙන්නේ මේ පෘථග්ජන භාවය නිසා. අපි ඊළඟ ජීවිතේ තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්නේ මේ පෘථග්ජන භාවය නිසා. අපි ඊළඟ ජීවිතේ නිවේක වැටිලා අනන්ත දුක් විඳින්නේ මේ පෘථග්ජන භාවය නිසා. නැවත නැවතත් මේ කෙලවරක් නොපෙනෙන මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක ගමන යන්නේ පෘථග්ජනෙක් නිසා. එහෙනම් ජීවිතේ මේ ජීවිතේ හෙන ගහලා මැරුණයි කියලා ඔය දේ නම් සිද්ධ වෙන්නේ නමුත් පෘථග්ජනෙක් හැටියට නම් මරුනේ. හෙන නොගහ මලත්. හොඳට ජෑම් බටර් ගාලා පාන් කාලා සුවසේ ඇඳේ නිදන් ඉන්නේ නැද්දි මලත්. පෘථග්ජනෙක් හැටියට නම් අපිට මේ සංසාරේ නැවතත් සතර අපායේ වැටි වැටි අනන්ත දුක් විඳ විඳ යන්න සිද්ධ වෙනවා. එහෙනම් මතක තියාගන්න භයානකම වචනය භයානකම తත්වයේ තමයි මම පෘ탁ජන කියන වචනේ. ඒ తත්වය අන්නේ නිසා පින්වතුනි අපි මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා අපිට අපේ ජීවිතයේ රැකවරණය සැලස ගන්න පුළුවන්. මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වුණා කියලා කියන්නේ එයාට ශ්‍රේෂ්ඨ වූ තත්වයක් ලැබෙනවා. මේ ලෝකේ බුදුජන් වහන්සේ දේශනා කරනවා පුද්ගලය කොටස් දෙකක් ඉන්නවා. ඒ තමයි අශෘතවා පුතුජනෝ. ඒ කියන්නේ අශෘතවත් පෘථග්ජන කෙනා. ඊළඟ කොටස තමයි සුතව ආර්ය ශාවකෝ සුතව තාර ශාවකයා. එහෙනම් යම් කෙනෙක් මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වුණොත් එයා ඊළඟට කොයි ගොඩටද වැටෙන්නේ? ආර්ය ශ්‍රාවක ගොඩට වැටෙනවා. කවුද මේ ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ? ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණිච්ච පිරිස. අන්න පුතජන භාවයෙන් මිදලා මෙයාගේ භයානක තත්වයෙන් මිදලා මෙයාට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්න. අන්න ඒ නිසා පින්වතුනි අපි ජීවිතයේ මේ ධර්මය කියන දේ හුදු ඇදහිල්ලක් බවට පත් කරගන්න එපා. මේ ධර්මය කියන දේ අපේ ජීවිතේ පරම්පරාවෙන් ආපු සම්ප්‍රදායක් කරගන්න එපා. මේ ධර්මය අපේ ජීවිතේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් කරගන්න. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙල තුල තමයි අපිව පෘථග්ජන භාවයෙන් නිදහස් කරවලා ආර්ය ශ්‍රාවකත්වයට අපි පමුණුවන්නේ. බුදුරජාන් වහන්සේ මේ පෘථග්ජන කෙනාගේ ලක්ෂණ පෙන්වා දෙනවා. මොනවද මේ පෘථග්ජන කෙනාගේ ලක්ෂණ? මේ පෘථග්ජන කෙනාගේ ලක්ෂණ තමයි අරියාණං අදස්සාවි. මේ පෘථග්ජන කෙනා ආර්යයන් වහන්සේව හඳුනන්නේ නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ. එයා මේ ධර්මය, ඒ ආර්ය ධර්මය තුල දක්ෂ නැහැ. අරිය ධම්මේස් අවිනීතෝ. එයා ඒ ධර්මය තුල හික්මින්නේ නැහැ. ඔන්න පෘථග්ජන කෙනාගේ ලක්ෂණ. ආර්යයන් වහන්සේලා හඳුනන්නේ කියලා කියන්නේ රූපකාය හඳුනා ගැනීම නෙවෙයි මේ කියන්නේ. ඒ ආර්යයන් වහන්සේලාව ಗುಣ වශයෙන් දන්නේ නැහැ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව ಗುಣ වශයෙන් අවබෝධයෙන් මේ බුදුරන් වහන්සේව තේරුම් අරගෙන නැහැ. ඒ බුදුරන් වහන්සේගේ ಗುಣ දැනගෙන. ඊළඟට ආර්ය ධර්මයේ තුල දක්ෂ නැහැ. ඒ කියන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය නවාංග සාස්ත්‍රු ශාසනය සුත්තගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ආදී වශයෙන් නවාකාරයකින් බුදුරජාන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙනවා. එයා ඒ ධර්මයේ ඉගෙනගෙන නැහැ. ධර්මයේ ශ්‍රවණය කරලා නැහැ. ධර්මයේ දරාගෙන නැහැ. ධර්මයේ පුරුදු පුහුණු කරන්නේ අදක්සයි. ඊළඟට එයා ධර්මයේ හික්මෙන කෙනෙක් නොවේ. එයා සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ. අන්න පු탁ජන කෙනාගේ ලක්ෂණ. ඊළඟට බුදුන්වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය මොකද්ද? හාත්පසින්ම වෙනස්. ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය තමයි අරියානන් දස්සාවි. ආර්යයන් වහන්සේලාව හඳුනනවා මේ ශ්‍රාවකයා. ඒ බුදුරජාණන් වහන්සේව හඳුනගත්තේ රූපකායෙන් නෙවෙයි. ඒ බුදුජාන් වහන්සේව ගුණ වශයෙන් හඳුනගත්තා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි තමන් වහන්සේව රූපය තුලින් හඳුනා ගැනීමවත් ප්‍රශංසා කළේ නැහැ. වක්කලී ස්වාමින් වහන්සේ මේ බුද්ධ ශාසනයේ මහාන වුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ ලස්සන ආශ්චර්යමත් අසිරිමත් ඒ ශාරීරිය දිහා බල බල ඉන්න. ඒ මහාන වෙලා මේ වක්කලී ස්වාමින් වහන්සේ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඉවි ඇවිල්ලා ඉස්සරහෙන්ම ඉඳගෙන බණහනවා වගේ ඉන්නවා. හැබැයි බණහනවා නෙමෙයි රූපෙ දිහා බල බල ඉන්න සතුටු වෙනවා ඒකේ. බුදුජාණන් වහන්සේ දැක්ක මේ වක්කලී මහාන වුණේ ධර්මය අවබෝධ කරගන්න නෙවෙයි මේ මගේ මේ ගිරලා යන ජරාවටපත් වෙලා ලෙඩ වෙලා අවසානයේ පොළොවට පස් වෙලා යන මේ ශාරීරිය දිහා බල බල සතුටු වෙන්නයි මේ වක්කලි මහාන වෙලා තින්නේ අන්න බුදුජන් වහන්සේ දා වක්කලිට කියනවා වක්කලි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති ඔබ යම් දවසක මේ ධර්මය දැක්කොත් එදාට මාව දකිනවා ඔබ අන්න පිළිගන්තුනේ ඒක තමයි අරියානන් දස්සාවේ ආර්යයන් වහන්සේව දකිනවා කියන්නේ අපි බුදුරජාණන් වහන්සේව මේ ධර්මය තුලින් දකිනවා ඒ බුදුජන් වහන්සේ අවබෝධය අපි තීරුම් ගන්නකොට ඒ අවබෝධය කෙරේ පහදින්න පහදින්න අන්න අපිට බුදුජන් වහන්සේ පේන පටන් ගන්නවා. ආරයන් වහන්සේලා දකිනවා කියන්නේ ඒකයි. ඊළඟට අරිය ධම්ම අරිය ධම්මයේ අරිය ධම්මස්ස කෝවිදෝ. එයා මේ ධර්මයේ තුල දක්ෂ කෙනෙක්. ඊළඟට අරිය ධම්මේ සුවිනීතෝ ඒ කෙනා මේ ධර්මයේ තුල සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරන කෙනෙක්. ආර්ය ශ්‍රාවකයා. එතකොට පින්වතුනි මේ ආර්ය ශ්‍රාවකයා මේ විදිහට තමන්ගේ ජීවිතයේ ධර්මය තුල හික්මවනවා. අන්නේ හික්මවනකොට මේ ආර්ය ශ්‍රාවකයාට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන ලස්සන කාරණාවක්. දැන් ගොඩාක් වෙලාවට මේ කාලේ ධර්ම දේශනා අපිට අහන්න ලැබෙනවා. ඒවට කියනවා කාලීන ධර්ම දේශනා කියලා. කාලීන බණ කියනවා. නමුත් මතක තියාගන්න පින්වතුනි මේ කාලීන බණ කියලා අපි මේ ධර්ම දේශනා ක්‍රමයක් හදාගත්තයින් පස්සේ විශාල වශයෙන් මේ ධර්මය යටපත් වෙන්න පටන් ගත්තා. ඇයි හේතුව? ගොඩාක් වෙලාවට මේ කාලින බණ කිය කිය කතා කරන්නේ මොනවද? අම්මට සලකන්නේ කොහොමද? ඔච්චරයි. තාත්තට සලකන්නේ කොහොමද? ඔච්චරයි. තමන්ගේ දුව ආදරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්නේ කොහොමද? ඔච්චරයි. ඊළඟට මේ සමහර අය කතා කරනවා කාලීන බණ කිය කිය. ඔව් අද අපි කතා කරන්නේ සුන්දරත්වය ගැන කියනවා. අද අපි කතා කරන්නේ අද අපි කතා කරන්නේ සිනහවන්ත භාවය ගැන කියනවා. මෙන්න මේ වගේ ලාමක මාර්තුකා ටිකක් ගොඩ ගහගෙන කාලීන බන බන කිය කිය තමයි මේ කාලේ මේ ධර්ම දේශනා වැඩි හරියක් මෙහන්නේ. මතක තියාගන්න ඔන්න ඔය නිසා මොකද වෙන්නේ? ඔය නිසා මිනිසුන්ට මේ ලෞකික ජීවිතේ ගැන මිසක් වෙන දෙයක් ගැන කතන්දරයක් නැහැ. මේ ලෞකික ජීවිතේ සැපවත් කරගන්නවා ඒක ගැන මිසක් මිනිසුන්ගේ ජීවිතවලට ඒ සිත්වලට මේ ධර්මයේ තුලින් වෙන ලාභයක් ලැබිලා නැහැ. ඔච්චරමයි ලැබිලා තියෙන්නේ. නමුත් ඔයච්චර කොච්චර කතා කළත් මේ ලංකාවේ දැන් කොච්චර කතා කළත් ඔය අම්මට තාත්තට සලකනවා කියන කාරණාව ගැන, ඔය යුතුයකම් ඉෂ්ට කරනවා කියන කාරණාව ගැන, මෙන්න මේ ලෞකික ජීවිතේ සැපවත් කරලා ලෞකික ජීවිතේ වාසනාවන්ත කරගන්නවා කියන මේ කාරණාව ගැන. නමුත් ලංකාවේ වැඩිහිටි නිවාස ඇති වෙනවා කියන නතර වෙලා නැහැ. ළමා නිවාස ඇති වෙනවා කියන නතර වෙලා නැහැ. එහෙනම් මෙච්චර කතා කළා කෝ ඒකේ ප්‍රතිඵල? ප්‍රතිඵල නැහැ. ඇයි හේතුව? මේ කතා කරන අය බුදුරජාණන් වහන්සේටත් වඩා මහා ප්‍රඥාවන්තයෝ හැටියට තමයි කටයුතු කරන්නේ. හරියට තේරුමක් නැහැ. ඒ කියන අය සමාජයට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ මොනවදවත් දන්නේ ඉතින් ඒ ධර්මය අහන මේ අසරණ මේ ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයෝ ඒ ඇතු තව තවත් මුලා වෙනවා. ඒ ඇත්තන්ට මහා අසරණ භාවයකටපත් වෙන්නේ. අන්න ඒ නිසා පින්වතුනි මතක තියාගන්න දැන් බුදුරජාන් වහන්සේ අපිට මේ දේශනා කියලා දෙනකොට අපි මේ දේශනා කියවනකොට අපි ඊළඟට දේශනා ශ්‍රවණය කරනකොට හොඳට සිහිපත් කරන්නට ඕන. දැන් බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම කතා කරන්නේ අපිට. අපි හැමදිනාටම තනි තනියම තමයි බුදුන් වහන්සේ කතා කරන්නේ. මේ ධර්මයේ පිඟුතුනි කණ්ඩායම් වශයෙන් යන පුළුවන් ගමනක් නෑ මේ ධර්මයේ තුල. තම තමා තනි තනියම මේ ධර්මයේ තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න තියෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ අපිව ධර්මයේ තුලට ඇතුල් කරගන්න ඒ කරන්නා වූ උත්සාහය තුල අවසානයේ මේ පුද්ගලයා මේ ශ්‍රාවකයා තමන්ගේ ජීවිතයේ යුතුයකම් වගකීම් මැනවින් නිෂ්ඨ කරලා ඒ යුතුයකම් වගකීම් මැනවින් නිෂ්ඨ කරන ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් සරණ ගිය ඒ ශ්‍රී සද්ධර්මයේ බොහොම ශ්‍රද්ධාවෙන් සරණ ගිය ඒ ආර්ය මහා සංඝරත්නයේ ශ්‍රද්ධාවෙන් සරණ ගිය මේ ලෝකෙට බරක් නැතුව ජීවත් වෙන්න උත්සාහවත් වෙන ඊළඟට තමන්ගේ ජීවිතයේ පින් දහම් සිද්ධ කරගෙන කුසල් දහම් දියුණු කරගෙන තමන්ගේ ජීවිතය අකුසලයෙන් පවෙන් වළක ගන්න ඒ මහා පුණ්‍යවන්ත චරිතයක් බවට මේ පුද්ගලයාපත් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඒ පුද්ගලයා තුල ಗುಣධර්ම දියුණු වීමත් එක්ක තමයි මේ සමාජයට කරන යුතුයකම් වගකීම් ඉෂ්ට කිරීම හරියාකාරව සිද්ධ වෙන්නේ කියලා. කොච්චර අපි කතා කළත් බාහිර වගකීම් යුතුයකම ගැන පුද්ගලයා තුල ಗುಣධර්ම දියුණු කිරීමක් ගැන කතා වුණේ නැත්තම් පුද්ගලයා තුල ඒ ಗುಣධර්ම දියුණු කිරීම අපි සිද්ධ කරගත්තේ නැත්නම් ඒ කෙනා තුලින් බාහිරට යුතුයකමක් වක්කීමක් ඉෂ්ට කරනවා කියන එක කවදාවත් සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනකොට ජීහි පැවිදි කියලා ભેද කළේ නැහැ. හැම දෙනාටමයි මේ ධර්මයේ කියලා දෙන්නේ. මේ ධර්මය අවබෝධ කරගන්නට උනන්දු වෙන ඉක්මන් වෙන පිරිස මොකද කරන්නේ ගිහි ජීවිතේ බැදී මතහැරලා දාලා මහල වුණා. ඒ පැවිදි වෙලත් කරන්නේ බුදුන් වහන්සේ දේ පෙන්වා දීපු ආරෂ්ඨාංගික මාර්ගය තුල මේ ජීවිතේ පුරුදු පුහුණු කරන එක. ගිහි ජීවිතේ ගත කරන මේ පින්වතුන්ට පැවිදි නොවුනට කරන්න තියෙන්නේ ඒ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරන එකමයි. ඉතින් බුදුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවයක් ගැන. දැන් පෘථග්ජන භාවයෙන් මියත්තු නිදහස් වෙන්න කැමති නම් ආර්ය ශ්‍රාවකත්වයට එන්න ඕන නම් අපි අපේ ජීවිතයේ අර ಗುಣධර්ම අර කිව්ව කාරණා ටික පුරුදු කරගන්න ඕන. ආර්යයන් වහන්සේලා හඳුනා ගන්නට අපි දක්ෂ වෙන්න ඕන. ආර්ය ධර්මයේ තුල දක්ෂ වෙන්නට ඕන. ඊළඟට ආර්ය ධර්මයේ තුල හික්මෙන්නට අපි ඕන. අන්න එතනදී තමයි අපි මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ආර්ය ශ්‍රාවකත්වයට එන්නේ. මම අද මේ පිටුත ලස්සන කාරණාවක් මතු කරනවා. ඒ තමයි ගොඩ දෙනෙක් මේ කාරණාව දන්නේ නැහැ. බුදුජන් වහන්සේ අපිට මේ කාරණා මතු කරලා දෙන්නේ ඇයි? අපේ දැන ගැනීම පිණිස, අපේ තීරුම් ගැනීම පිණිස, අපිට අපේ ජීවිතයේ හික්මවා ගැනීම පිණිස. බුදුජන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි නබික්කවේ සුත සුතවතු අරිය ශාවකස්ස එවං හෝති. පින්වත් මහණෙනි මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ වගේ අදහසක් නැහැ කියනවා. මේ විදිහේ අදහසක් නැහැ. කුමක්ද? කින්නකෝ කිස්මින් සති කිං හෝති කුමක් ඇති කල්ලි කුමක් වේද මේ අදහස නැහැ කියනවා බලන්න දැන් ඔබතු මේ ශ්‍රවණය කරන මේ ඇත්තන්ට මේක තේරෙනවාද කියලා ආර්ය ශ්‍රාවකයාට මේ අදහස නැහැ කියනවා කුමක් ඇති කල්හිද කුමක් වෙන්නේ කුමක් ඇති කල්හි කුමක් වේද කියන මේ අදහස නැහැ කියන ආර්ය ශ්‍රාවකයාට ඊළඟට කිස්සුප්පාදාකින් uppajjati කුමක් ඉපදුනහමද කුණ කුමක් ඉපදුනොත් කුමක් උපදීද කියන මේ අදහස නෑ කියනවා. ආර්ය ශ්‍රාවකයාට මේ කාරණා මේ මෙන්න මේ අදහස නෑ කියනවා. මොකද්ද? කුමක් ඇතිකල්ලි කුමක් වේද? කුමක් ඉපදුනොත් කුමක් උපදීද? කියන මේ අදහස ආර්ය ශ්‍රාවකයා තුළ නෑ කියනවා. ඒ කියන්නේ අර පුතජන භාවයේ ඉන්න කෙනා තුළ මේ අදහස තියෙනවා. නමුත් මේ පුතජන භාවයේ නිදහස් වෙලා ආර්ය ශ්‍රාවකත්වයට ආවොත් එයා තුළ මෙන්න මේ අදහස නෑ කියනවා. කුමක් ඇති කල්ලි කුමක් වේද කුමක් උපදීමෙන් කුමක් උපදීද කියන මේ අදහස නෑ කියනවා. ඊළඟට බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කියන්නේ මොකද්ද? ඔව් කුමක් ඉපදීමෙන් කුමක් උපදීද? කුමක් ඇති කල්ලි සංස්කාරයන් වේද? කුමක් ඇති කල්හි විඥානයන් වේද කුමක් ඇති කල්හි නාම රූප වේද කුමක් ඇති කල්හි ආයතන හය වේද කුමක් ඇති කල්හි ස්පර්ශය වේද කුමක් ඇතිකල්හි වේදනාව විඳීම වේද කුමක් ඇතිකල්හි තණ්හාව වේද කුමක් ඇතිකල්හි උපාදාන වේද කුමක් ඇතිකල්හි භවය වේද කුමක් ඇතිකල්හි ජාතිය වේද කුමක් ඇතිකල්හි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන මේ දුක් ගොඩ වේද කියලා මෙයාට ඔය අදහස නෑ කියනවා. ඔන්න ශ්‍රාවකත්වයට ආපු කෙනාගේ ස්වභාවය. මෙයාගේ අදහසක් නෑ කියලා මෙහිම. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන මෙයා තුල තියෙන අදහස මේක කියනවා. මොකද්ද? අතකෝ භික්කවේ සුතවතෝ අරිය ශාවකස්ස අපරාපච්චයා ඥානමේවත්තේ හෝති. මේ ආර්ය ශ්‍රාවකයාට කිසිම ඒ කියන්නේ වෙන පුද්ගලයෙක්ගේ උපකාරයක් නැතුව මේ ආර්ය ශ්‍රාවකයා තුළ මෙන්න මේව අදහසක් තියෙනවා කියනවා. ආර්ය ශ්‍රාවකත්වයට ආපු කෙනා තුළ අපරපච්චය ඥානමේවත්තේ ඒ කියලා කියන්නේ මේ පෙර කෙනෙක් වෙන කෙනෙකුගේ බාහිර පුද්ගලයෙක්ගේ උපකාරයක් නැතුව මේ ආර්ය ශ්‍රාවකයාට මෙන්න මේ අදහස තියෙනවා කියනවා. මොකද්ද ඒ අදහස? ඉමස්මින් සති දං හෝති. මෙය ඇතිකල්ලි මෙය වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ උපදින විට මේ උපදී. මෙන්න මේ අදහස තියෙනවා කියන ආර්ය ශ්‍රාවකයාට බාහිර කිසිම කෙනෙකුගේ උපකාරයක් නැතුව එයා තුල තියෙනා වූ දැනුමක් මේ කියන්නේ. ඉතින් බුදුන් වහන්සේ පෙන්වා දෙනතෝර මේ ආර්ය ශ්‍රාවකයා තුල තියෙනවා මෙන්න මේ අවබෝධය කොහොමද? අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර වේ. අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර වේ. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතිකම. චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය නැතිකම තියෙනවා නම්, ඒ අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාර වේ. සංස්කාර ඇතිකල්ලි විඥාණය වේ. විඥාණය ඇතිකල්ලි නාම රූප වේ. නාම රූප ඇති කල්ලි ආයතන 6 වේ. ආයතන 6 ඇති කල්ලි ස්පර්ශය වේ. ස්පර්ශය ඇති කල්ලි මිදීම වේ. මිදීම ඇති කල්ලි තණ්හාව වේ. තණ්හාව ඇති කල්ලි උපාදාන වේ. උපාදානය ඇති කල්ලි භවය වේ. භවය ඇති කල්ලි ජාති වේ. ජාති ඇති කල්ලි ඉපදීම ඇති කල්ලි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා කියන මෙන්න මේ සියලුම දුක්ගොඩ තියෙනවා කියලා කිසිම කෙනෙකුගේ බාහිර කිසි කෙනෙකුගේ උපකාරයක් නැතුව මේ ආශාවක ඇතුළ අවබෝධයක් තියෙනවා කියනවා. දැනුමක් තියෙනවා කියනවා. අන්න ආශාවකත්වයට කැමති කෙනා දැන් අපි හැමතිස්සෙම කියනවා ගැඹුරු දහම් කාරණා එපා. මෙලව ජීවිතය යහපත් කරගන්න දෙයක්ම කියන්න කියලා. හැබැයි මම දන්නවා ගොඩ දෙනෙකුගේ ප්‍රාර්ථනාව තමයි අනේ මට නිවන් සුව ලැබේවා. අනේ මට මේ පින හේතු වෙලා අමා මහ නිවන් අවබෝධ කරගන්නට මේ පින හේතු වාසනා වේවා මට වාසනා උදා වේවා කියලා ගොඩ දෙනගේ ප්‍රාර්ථනාව. හැබැයි අපි ධර්මයේ කතා කරනකොට ඒ අත්තුන්ගේ කතාව ගොඩක් අය කියන්නේ අනේ ස්වාමීන් අපිට ගැඹුරු කාරණා කියන්න එපා අපිට පොඩක් මේ අර මේ ජීවිතේ සාර්ථක කරගන්න අපිට මේ සරල බණක් කියන්න කියලා තමයි ගොඩ දෙනෙක් කතා කරන්නේ. නමුත් දැන් පේනවද පෘථග්ජන භාවයෙන් නිදහස් වෙන්න කැමති නම් මේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳ මේ ගැඹුරු දහම් කාරණා පිළිබඳ අපි යම් අවබෝධයකට එන්න උත්සාහ ගත්තේ නැත්නම් යම් වැටහීමක් ඇති කරගන්න අපි උත්සාහ ගත්තේ නැත්නම් අපිට මේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ආර්ය ශ්‍රාවකත්වයට එනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බව. අන්න අපි ඒක තේරුම් ගන්නට ඕන. ඒකයි බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආර්ය ශ්‍රාවකයාට අරම අදහසක් නැහැ. මොකද්ද? කුමක් ඇති කල්ලිද කුමක් ඇති කල්ලි කුමක් වේද? මේ අදහස නැහැ කියනවා. කුමක් ඉපදුනාම කුමක් උපදීද? මේ අදහස නෑ කියනවා. ඒ අර්ශාව කැර තියෙන අදහස තමයි අවිද්‍යාව නිසා සංස්කාර වේ. සංස්කාරය නිසා විඥාණය වේ. විඥාණය නිසා නාම රූපය වේ. නාම රූපය නිසා ආයතන 6 වේ. ආයතන 6 නිසා ස්පර්ශය වේ ස්පර්ශය නිසා විඳීම වේ විඳීම නිසා තණ්හාව වේ තණ්හාව නිසා උපාදානය වේ උපාදාන නිසා භවය වේ භවය නිසා ඉපදීම වේ ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව ආදී කොට ඇති මේ සියලු දුක්ගොඩ තමන් කරා එන බව මෙන්න ආර්ශාවකයා දැනගන්න ඊළඟට බුදුන් වහන්සේ අපිට පෙන්වා දෙනවා ඒ විතරක් නෙමෙයි මේ ආර්ශාවකයාගේ දැනුම ඒ විතරක් නෙමෙයි ආර්ශාවකයාගේ දැනුම මේ ආර්ශාවකයා දන්නවා මේ කුමක් නැති කල්ලි කුමක් නැති වේද මෙන්න මේ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ආර්ශාවකයා තුල නැහැ කියන මේ විදිහ අදහසක්. කුමක් ඇති කල්ලි කුමක් නැති වේද කුමක් නිරුද්ධ වීමෙන් කුමක් නිරුද්ධ වේද කියන මේ අදහස නැහැ කියන ආර්ය ශ්‍රාවකයා තුල. ආර්ය ශ්‍රාවකයා තුල තියෙනවා කියනවා මන අවබෝධයක්. මොකද්ද? අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැත. සංස්කාර නැතිවීමෙන් විඥාණය නැත. විඥාන නැතිවීමෙන් නාම රූපය නැත. නාම රූපය නැතිවීමෙන් ආයතන හය නැත. ආයතන හය නැතිවීමෙන් ස්පර්ශය නැත. ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැත. විඳීම නැතිවීමෙන් තණ්හාව නැත. තණ්හාව නැතිවීමෙන් උපාදාන නැත. උපාදාන නැතිවීමෙන් භවය නැත. භවය නැතිවීමෙන් ඉපදීම නැත. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ සියලු දුක් ගොඩ නැති වී යනවා කියලා මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට බාහිර පුද්ගලයෙකුගේ උපකාරයකින් තොරව තමා තුළ පිහිටපු ඥානයක් තමා තුළ පිහිටපු දැනීමක් තියෙනවා කියලා බුදුජන් වහන්සේ දේශනා කරනවා. ඉතින් භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයා යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ ආකාරයට මේ ලෝකයේ හට ගැනීමත් නැතිවීමත් දැන් අපි කතා කළේ පින්වතුනි ලෝකයේ හට ගැනීම හා නැතිවීම මොකද්ද මේ ලෝකය මේ ලෝකය තමයි බුදුජන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ හැට ගැනීම තමයි මේ පටිච්චසම්පාද ධර්මය කියන්නේ මේ පටිච්චසම්පාදය තුල පෙන්වා දෙන්නේ මේ ලෝකයේ හටගන්න විදිය ඊළඟට ලෝකේ නැතිවීම තමයි මේ පටිච්චසම්පාදේ නිරෝධය අන්න බුදුන් වහන්සේ දේශනා කරන ලෝකේ නැතිවීම මේ පටිච්චසම්පාදේ නිරෝධයයි කියලා ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරන යම් දවසක මේ ආර්ය ශ්‍රාවකයා ඔන්න ඔය ආකාරයෙන් මේ ලෝකයේ හට ගැනීමත් නැතිවීමත් සැබෑ ලෙසම යථාභූත ඥානය තුලින් ඒක අවබෝධ කරගත්තොත් පින්වත් මහණෙනි මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට තමයි සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කියලා කියන්නේ කියනවා. ඔන්න ඔය කියන පටිච්චසම්පාදයේ පිළිබඳ නිර්වෘල්තාවයට පත් වෙලා එයා සැබෑ ලෙස මේ පටිච්චසම්පාදය අවබෝධ කරගත්තොත් අන්නේ ශ්‍රාවකයා කුමක් කුමක් කියලාද කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කියනවා. ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයාට කියනවා ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත කෙනා කියලා. ඒ වගේම මේ සද්ධර්මයට පැමිණුණු කෙනා කියලා. මේ සද්ධර්මයේ දකින කෙනා කියලා. ආර්ය මාර්ගයේ හික්මින නුවණැත්තා කියලා. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියලා. ඒ වගේම මේ දහම් සැඩපහරට පැමිණුණු කෙනා කියලා ආර්ය භාවයට පත් කරවන අවබෝධයෙන් යුතු කලකිරීමෙන් යුතු කෙනා කියලා. ඒ වගේම ඒ අමා මහ නිවන් දොරෙහි වැඩි වැඩි සිටින කෙනා කියලා. මේ පින්වතුනි සෝතාපන්න ශ්‍රාවකයා සෝතාපන්න භාවයටපත් වෙලා සදහටම සතර පායට තිත තියන්න පුළුවන්කම ලැබෙන්නේ අර ආර්ය ශ්‍රාවකත්වයට ආපු කෙනාටයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අප වෙනවා. අපිට පුළුවන් වුණොත් මේ ජීවිතේ මෙන්න මේ කියන ලෝකේ හට ගැනීම, ලෝකේ නැතිවීම, මෙන්න මේ පටිච්චසම්පාද ධර්මයේ පිළිබඳ අවබෝධයක් අවබෝධය අපි තුල ඇති කරගන්නට, සැබෑ ලෙසම අවබෝධය ඇති කරගන්නට එදාට පින්වතුනි අපිට පුළුවන්කම ලැබෙනවා සතර අපායන් සදාටම නිදහස් වෙන්න. එහෙනම් අපිට අඬන්න දෙයක් නෑ එදාට. අනේ මම මම නිරේකට යාවිදෝ කියලා. මම තිරිසන් ලෝකෙක ඉපදීද කියලා. මම പ്രേත ලෝකෙක ඉපදීද කියලා මට අඬන්න දෙයක් නෑ එදාට. අපිට එදාට බොහොම සතුටින් ඒ වගේම බොහොම මේ ඒ මරණයේ මොහොතේදී පවා අපිට බොහොම සිහි කල්පනාවෙන් යුතුව ඒ මරණයට මුහුණ දීලා අපේ ජීවිතේ බොහෝ සැනසෙල්ලක් ලබන්න පුළුවන් මෙන්න මේ ධර්මයේ කර අපි ආවොත් එදාට තමයි පින්වතුනි අපි සතර අපායන් සදාටම නිදහස් වෙන්නේ. එදාට තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මෙයා සංසාරේ උපරිමයෙන්ම ජීවිත හතක් ගිහිල්ලා සදාටම මේ සංසාරයෙන් මේ දුකෙන් නිදහස් වෙනවා. ඒ උතුම් ලාභය ලබා ගන්නවා කියලා. එහෙනම් පින්වතුනි අපි හැමදාම මේ ලෞකික දේ ගැනම කතා කර කර හිටියොත් මේ බුද්ධ ශාසනය ටික ටික ටික ටික විය කියලා යනවා. බුදුන් වහන්සේ පිරිනිවන් පාලා අවු 2554යි මේ වෙසක් වෙනකොට. දැන් අපි 2600 සම්මා සම්බුද්ධ ජයන්තියට මේ පිළිවෙතින් පෙළ ගැසෙනවා. එහෙනම් පින්වතුනි පිළිවෙතින් පෙළ ගැසෙනවා කියලා කියන්නේ හුදෙක් සම්ප්‍රදායක් පුරුදු කිරීමම නොවේ. අපේ ජීවිතයේ බුදුරජාන් වහන්සේ පෙන්වා දීපු ප්‍රතිපත්ති අපේ ජීවිතේ පුරුදු පුහුණු කරලා ඒ ආරේෂ්ඨාංගික මාර්ගයේ දියුණු පමුණු කරගෙන මේ කාලකන්ණියේ පෘථග්ජන භාවයෙන් නිදහස් වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිට රැකවරණය සැලසගත්තු ඒ ශ්‍රුතවත් ආරශාවකත්වයේ පැමිණිලා අපි හැම දිනාටම මේ සිද්ධ කරගත් උදාාරතර පිනත් ඒ උතුම් ශ්‍රාවකත්වයට පැමිණිලා අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය හිතේ ඇති කරගන්නට ඕන. ඉතින් අද දවසේ මේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ ලැබිච්ච දුර්ලභ මොහොත මේ වටිනා අවස්ථාව පිළිබඳ සතුටටපත් වෙන්නට ඕන. මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය අපිට මේ ධර්මයේ පුරුදු පුහුණු කරගන්න, ඒ ශ්‍රවණය කරන්න, තමන්ගේ ජීවිතේ මේ ධර්මයේ ගලප ගන්න මේ උතුම් භාග්‍ය අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද මේ පින්වතුන්ට මේ උතුම් ලාභය ලැබුණේ, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ පින්වත් පිරිස් කීපයකගේ අනුග්‍රහය දායකත්වය ලැබිච්ච නිසා ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඒ පිළියන්දල කැස්පෑව පදිංචිව සැත් ඒ සෑම සිළු දනාමත් මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වෙලා යත්තන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඒ සෑම දිනාටත් අමා මහ නිවනින් සැනසෙන්නට මේ උතුම් පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු ඒ වගේම අද දවසේ මේ පින්කමට දායකත්වයෙන් කටයුතු කළ ඒ පින්වත් සෑම සිළු දිනාටත් මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් මේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍ය ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඉතින් මේ වෙලාවේ මම කරුණාවෙන් යුතුව සිහිපත් කරන්නට ඕන මාගේ ගුරු දේවෝත්තම අපිට මේ උතුම් ධර්මාගය කියලා දීපු ඒ කිරිබත් ගුණ ඥානානන්ද ලොකු ස්වාමින් වහන්සේගේ දයාබර මෑණියන් මීට දින 7කට මත්තෙන් මිය පරලෝයන්ට දුනා ඒ උතුම් මෑණියන්ටත් ඒ පින්වත් මෑණියන්ටත් අප විසින් සිද්ධ කරගත්තු මේ උදාාරතර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වෙලා ඒ මෑණියන්ටත් අමා මහ නිවනින් සැනසීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා සාදු සාදු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ත්වං සදා සිරදනාටම තෙරුවන් සරණයි ඉංගිරියේ මඩකඩ ආරණ්‍ය සේනාසන අනුබද්ධිත නාවින්නේ ශ්‍රී ජයතුංග යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද වැවල සෝම ධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්මානුශාසනාවයි ඒ સમાપ્ત වූයේ